දැන් කියන්න හදන්නේ වැඩසටහනේ අවසාන අංකයේ විදියට ලිඛිත ප්‍රශ්න වලට සාකච්ඡාවටයි බීලයිට් විහිමන්ත මහත්මයාගේ ලිඛිත ප්‍රශ්න එකක් පාසා සභාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම ගණසාරි වාචය ආනාපාන සති භාවනාවේදී සුරත් කරන සංසිද්ධියට පසු පළවෙනි ධ්‍යානයේ වශයෙන් වෘතු කිරීම කරන්න. මේක තමයි අපි විශ්ලේෂණය කියන දේ. ඒ ලැබිච්ච දේ නම් වඩන් දෙනවයි කියන කියන්නේ ඒක අරමුණක් කරගන්නවා. ඒක උතුණක් කරගන්නවා. ඊට පස්සේ ඒක මතක් වුණොත් එහෙම මරණ වෙලාවදී අපායි. මොනවාකට අරමුණු කරන්නේ බෑ. දැන් අරමුණක් අනපනස්කි ගුරුසෝ කියන කෙනෙක් ගොඩක් කෙලස්. අනපනස් සිවුණයි කියන කෙනෙක් කෙලස් සිවුම් වෙලා අනපන ගිුණයි කියන කෙලෙස් නෑ. ඕකට තවත් කෙලෙස් දාන්න එපා. මේ මේක සමත භාවනා ක්‍රමයේදී පළවෙනි ධ්‍යානය කියන එක බුද්ධෝත්පාද දෙයක්වත් කරදියක්වත් නෙවෙයි. මේ අපේ හිත අර පෑදි දිහට බොරදී එන්නේපා. කිනෝගේ මේ පෑදි කරගත්ත ගමන් මොකක් හරි දාන්න. ඒකම අරමුණක් කරනවා. ඒකෙන්ම හදා ගන්නවා ආයෙ කෙලෙස්. එනිසා කරන්න කියන්නේ මේ අරමුණක් නැති හිත තියෙනනේ. අන්නේ හිතට කියන්න ගන්න තීන්දුවක් ගනි. මම මොනවාක්වත් එතකොට තමයි යා නික්ලේශී හිතින් ගන්න දෙයක් ගන්න. මේකට අර අරක කියලා නම් මඩක් දානද මෙහා කියන නම් මඩක් දානද කියලා කියපු ගමන් අපි මේ කරන දාය නිත්‍ය සංඥාවක් ගන්නවා. ආය සංඥාවක් පටබදින්න හදනවා. ඉතින් අර ධ්‍යානයක් හරහා අසත්පුරුෂ ධ්‍යානයක් හරහා සත්පුරුෂ කියවන්න සත්පුරුෂ සත්පුරුෂ සූත්‍රයේ මධ්‍යමනිකායේ ඒක අරගත්ත ගමන් මට දැන් මේ ධ්‍යානෙ වෙන අනික් කටියට නෑ මට විතරයි තියෙන්නේ කියලා කෙලෙසේ පහළ වෙන තැනට වැඩි. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ ධ්‍යානයක් පහළනට පස්සේ මම චක ඔක්කොම අද භාවනාවට ආවා මට විතරයි ධ්‍යානයක් හම්බුනේ අනික් කටියට හම්බුනේ ඊට පස්සේ ඒකම ඇති. එක එකට එක එකට සර්වඥාන්සේ පොතු වික් ඇර ඇර පොතු ඇර ඇර පෙන්නනවා අපිට හරියන හැම වෙලාවකම වරදින්න පුළුවන්. ඒ ගැන මොහින් නොබැලී කතා නොකර කියා නොපා අන්ධහර නොපා අඟ උස්සන් නැතුව ඉන්නකේ තියෙන නියතමානිකම ඒ කියන්නේ අත්ම්බයතා කියන වචනය. ඒකෙන් ආඩම්බර ගන්න ගන්නෑ. මම කියන්නේ මේක නම් කළ පමණින් ආඩම්බරයක් එනවයි කියලා. එන්න තියෙන ඊට වැඩි. දැන් මට තියෙන්නේ මට කාටද කියනවද කියන්නේ මට පස්සක් කියන්න ලැබුණා කියන එක නෙමෙයි මම ආනපාන භාවනා කරන්න ගියා. මට ක්‍රමයෙන් ක්‍රමයෙන් ආනපානේ කිවිල ගියා මට දැන් පේනවා නිමිත්තක් නැතුව සතිය පාත්තන්න පුළුවන් කියලා. ඒක ගොඩාක් නියතමානී ඒක ගොඩාක් මේ යටහත් පහත් කටිය. එනිසා භාවනා ඉස්සරහට යනකොට මතක තියාගන්න මායя දෙන්නේ අපිට මේ පුතුම සුපිරි කොට පෙරතුරුලා. ඔක්කොම වයින් කරන්නේ. වයින් කරන මම මම ආනපනෙදි කියනවා. ඒ නම හරියට පුළුවන් වර්ධින්න පුළුවන්. පස්සේ ඔනෙලාක දා ගන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ මේ தත්ත්වෙ ඉන්නේ ඉස්සල තරම් මේක උපාධි කෝට් එකක් කරගන්න හදනවා. කටෝට උනම් කරගන්න හදනවා. ඉතින් ඒකෙන් වෙන්නේ අර අතුක්කන්සන පරමම්මනේ කියන තමන් පහ උසස් කරන අනු පහ කරන தත්ත්වෙට ඇදලා. මේවා තමයි මාර්ගපාක්ෂික දේවල්. ඉතින් බුදුජානකී මේ සීලේක පිළිලා ආගියට භාවනා දරනකල ධ්‍යාන මට්ටමට ගියයි කියලා හිතන්න මේක නම් කියන්නේ ධ්‍යාන කියලා. ඒත් අසත්පුරුසයි කියලා කියනවා. අර වචනේ ගත්තොත් මම විතරයි ධ්‍යාන ලැබෙයි ආරයට නෑ කියලා කිව්වොත් ජාතිගුණට වැඩිය පහත් තත්ත්වකට වැටෙනවා. ඒක නොකිය සිටීම තමයි එතන තියෙන බාහනක්. එහෙම අඳුනා නොගැනීම තමයි බාහනක්. එනිසා මේක කියන්න බෑ. එහෙම ඔය උත්තර කිව්වත් ධානය කියලා කියන්න බෑ. මේක එක මම නොකිය කියන්නේ. නමුත් මේ මේ තියෙන දේ ගෞසන් හදන ගතිය, අන්ධහැරයට යන්න හදන ගතිය එක්කෙනෙක් දෝෂයක් නෙවෙයි. මේ තමයි මානව අවසාරණය ලැබෙන හැටි. මානව ඇවිල්ලා අපේ අවස්ථාව ලැබෙන හැටි. මානව අපිව අරමුණු කරන හැටි. ඇවිල්ලා කියන හරිපුත වැඩි මං එන්නම් ඔබත් එක්ක යන්න ඔබ දැන් ප්‍රථම ධ්‍යානෙ කියලා බෙන්ච් එකක් ගහගන්න. ඔබට ඒට වෙනකොට තරු දෙකක් දෙනවා. අද එක තරුවයි. තරු දෙකක් දෙනවා දෙවෙනි ධ්‍යානෙත් දෙනවා. තුන්වෙනි ධ්‍යානෙ දෙනවා. ඉතින් තරු ගහගෙන ඇවිදිනවා. බුදු ආමරණ තරු පේනවා. මේ මේ මේ ධර්මය අල්ලාගෙන මනා ගන්න ඇති. හැබැයි මේ සත්පුරුෂයෙක්. මේ සෑහෙන කැප කරපු කෙනෙක්. ඉතින් බුදුජානනාංශේ වාක්‍යම අපිට දැන් මෙතෙන් ආයේ උදාහරණ නිසා බුදුහාංශ ක්‍රමේ යන්නේ. ඒක නා එතනින් සිව් කෙලේශයක් ඇති කරන්න හදනවා කියනවා පුතේ. දුවේ ඔකම තමයි හැබැයි බුදුහාමුදුරුවෝ කියන්නේ වගේ ලක්ෂ කෙල කොටි ගණක් ගුණ ඇති උත්මේ කවදාවත් එහෙම කියා පාන්න කියන ඔබ ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ නිවන් අවබෝධය සඳහා අභිධර්මය ඉගෙනීම අවශ්‍යද? අවබෝධ කරගන්න සික්වා මා ආනාපාන සතිය වැඩිීමේදී කොටසින් කොටස කැවි කැවි ඉහළ පහළ යනවා එෙහිදී අන්තකර බව මම මෙනෙහි කරමි නමුත් මම කැරදී ආනාපානයේ තුලින් සමතේ වඩා ප්‍රථම ධානයවත් ලබා ගැනීමට නමුත් මට සමතේ වැඩි නොහැකි කැඩි කැඩි යන ස්වභාවයට හිත යනවා මේ ගැන අවබෝධ කර දෙන්න ආනාපානයේදී එයම කරනවා මිසක් දෙතිස් රූපය හෝ වෙනත් භාවනාවක් කිරීමට හිත නොනැමී. එයට උපදේශයක් දෙන්න. ඉතින් අවංකව ඉදිරිපත් කරන ප්‍රකාශයක් ඕනම කෙනෙකුට ඒක වෙන්නේ ඉඳී තියෙනවා. කියන්නේ භාවනා භාවනාශින් ගෙනියනවා. නමුත් මම අපේක්ෂා කරපෙක නෙමෙයි වෙන්නේ. මට අවශ්‍ය දෙන එක්ක සම්පත්‍යක් එක්ක දිහාක් එක්ක අභිඥාවනවත්. නමුත් කොහොම ලස්සන භාවනාව යනවා. ඉතින් එතකොට ඒ කෙනාට තේරුම් ගන්න බෑ කොයි එක හිතලුවද්ද කොයි එක ප්‍රත්‍යක්ෂේද. මේ දෙක අතර හිතලුස ප්‍රත්‍යක්ෂ දෙක අතර දහීනේ මොකද්ද ඇත්ත මොකද්ද කියලා අල්ලන්න බෑ. ඉතින් යාර කරන්න තියෙන එකම දේ ඒ වගේ කරන කෙනෙක් කරන්න ගියද මෙහෙම මම ආනාපාන කරනකොට හොඳට මට ඒකේ තියෙන ස්වභාව ලක්ෂණ සාන්තති ගුණය කටි කටි යන ගතිය තියෙනවා වගේ යටි හිත කියනවා මට ධානයක් ලැබෙනවා මට මේ සමතෙට මේක හරව ගන්න පුළුවන් නම් කියලා මේ දෙක අතර ගැටුමක් ඇති වෙන්නේ ආධුනිකයට විතරයි උඩට ගියාට පස්සේ උඩ ඉඳලා බලනකොට සමථයට ගියත් විපස්සනාට ගියත් සතියයි තියෙන්නේ දෙකම සතිපට්ඨානේ මේක දිගේ කියලා අරකට යන්නත් පුළුවන් ඒක දිගේ කියලා මේකට යන්නත් පුළුවන් ඉතින් ඒ දෙක අතර හැඩයක් ගන්න ඉස්සර වෙලා මාර්යා නිකන් දුවන බයිසිකල් එකට ස්පෝක් හතර පොටුවක් දැම්මා වගේ ඉහිර කරලා කියනවා. ඉතින් ඕම කියොත් නම් විපස්සනාට යන්නේ කෙලින්ම සත්කාල නිවන් දැක්කොත් එම ඔක්කොම ඉවරයි. ධ්‍යානය ලබාගෙන එමෙහිට ඵලයක්. අපේ අම්මා දෙකේ පන්තිර කියලා දුන්නා. ඉතින් මම ওই භාවනා කරනකොට මට මේ වගේ ශ්‍රාවකයෝ හිටියේ නෑ නිකන් ඇඟට උණ වගේ කාරණා. අම්මා විතරයි අහන්නේ. අම්මට ගිහිල්ලා උදෙත් බණ කියනවා ඇන්දෑවෙත් බණ කියනවා මේක මල කචල් එකක් වෙන්නදී අම්මට ඒ කියන්නේ මම ඉදී අමු මේ මේ අඟුලිමාලෙක් වගේ. ඒක නිසා සන්තෝෂයි දැනෙන්නේ. ඉදී ගෙදර යන්නේ නැහැ දැන් යනවා නම් වෙන ගෙදරක් කියලා. ඉතින් මම අම්මට කියලා කියලා කියලා කියලා ඒ අම්මා කරන්නේ බුදු පිළිමයක් කියන ඇත්තට කියලා භාවනා කරනවා. හැබැයි ඉඳගත්ත ටික වෙලාවක අම්මා කියනවා අම්මටම ගොරවනවා ඇහෙනවා. ඊට පස්සේ මං කදයිද මම මොකද කරන්නේ? ඕන භාවනා කරනකොට භාවනා කරනවා බුද්ධාංශ කරනකොට නිගොරවනවා මං ගාමට නිදිමත නිදිමත නිදිමත නිදිමත කියන මෙනේ කරන්නේ මේක කනකට ඇහෙන්නේ මෙනේ කිත කතා අනුපාත කරනකට බලන්නේ නැහැ අනේ මන් දැන්නේ මට ඕක කරන්න බෑ මට ඉඳගෙන භාවනා ඒක මම පැවිදෙන්න ඕන මෙන්න කියලා මම දැන් පැනලා යන්න ඕනේ එහෙනම් හරියට අම්මත් එක්ක ඉතින් ලෙක්නේ මම දුක දෙන්නේ හසත් ඉන්නේ දවසක් වෛද්‍ය කලයන් ගාව කිව්වා මේ ඔබ කියන විදිහට මම භාවනා කරන්නේ. නිදිමත ගැටුණා නේ. මම නිදිමත නිදිමත ගැටුණා නිදිමත ගැටුණා ඊට පස්සේ මම ගත්තා මොකද කරන්නේ. ඒක තමයි මම මේ අහන්නේ. දැන් බුද්ධාංශ කරගෙන ඉන්නේ නින්ද යනකට ආවා මම නිදිමත වෙනවා. දැන් මම මොකද කරන්නේ? මම ආයසනය කර බුද්ධාංශ සුද්ධිය යනවා. දැන් මේ කඩාගත්ත පස්සේ තෙන්ද යනවා. ඊට පස්සේ මම මේ මතුරුෙක් වැහුවා මගේ අත මෙතෙන්ට යනකම් යනකොට දැනගත්තා ඉුවා. මధుරවට තට්ටු වෙනවා කියලා. මිනී කරන්න පටන් ගත්තා ඉුවා මధుරෙක් මధుරෙක් මధుරෙක් මధుරෙක් කියලා මිනී කරන්න පටන් ගත්තා. ආකාපව ගිහින් මෙහෙම දැම්පත් වෙලා දැන් ආයෙසරයක් යනකොට අර මధుර දෙවෙනි දැනේට ඉන්ජෙක්ෂන් එකක් ගහුවොත් අතට. ඒකට ආයෙ අත දඬු වෙලා මෙතෙන්ට යනකොටම ආයෙ මధుරෙක් මధుරෙක් මధుරෙක් කියලා මිනී කරලා අත ගත්තා ඉුවා. ඔබට කියන්නේ නැගිටලා බලනකොට නිින්ද ගියත් දන්නේ නැහැ. අතන සිලන්දුවක් තුනක් විතරයි මතුරට මොන වුණත් දන්නේ නැහැ. ඊට පස්සේ මං කිව්වා අම්මා දැන් ඔච්චර අම්මා මෙච්චර දරුවෝ වදලා තියෙනවා. ඔක්කොම කරලා හැබැයි මරණ වෙලාවේ ඔච්චරයි සීන් කරන්නේ. ඕක තමයි ජීවිත කරපු ලොකුම බිම කියන්නේ. අම්මා මොකද කියන්නේ? ඕක කරලා බැරි වෙලාව සෝවන් වුණොත් එහෙම මට ඊගාව ආත්මෙ තියෙනවා. එන්න මෙච්චර බින් ඇති දරුවෝ වදලා ලබනාර්ථ විහාර මහදේවි දෙන්නයි අම්මට ඕනකම තියෙන මේ ලැබෙල් ලැබෙන අර්ථේ දරුවෝ හම් වෙනවා හොඳට හරියනවා මට දිගට යන්න ඕනේ දැන් ඔබ කරන වැඩේ වෙන්නේ මොකද්ද වැඩි වෙලා හරි සෝවාන් වුණොත් ඉතින් මං කව දැන් ඉතින් ඒක නම් ප්‍රාර්ථනා මං ඊට පස්සේ කරදර කරන්නේ ඕක දිගට කරගෙන යන්න මේ මගේ අම්මා මට කියපු දේ ඔය හැම කෙනෙක්ම ඕක කියනවා මේ හැම කෙනෙක්ම භාවනා හරිනවට කියනවා මේක කඩාගන්නේ කොහොමද? මේ භාවනා ඉදිරියට යනවා කඩාගන්නේ කොහොමද කියලා. පුදුමාකාර සංවේගයක් පාරිනා මේ මාර්ගපාක්ෂික ධර්ම ඇවිල්ලා මේ සත්‍ය සහ මායාව දෙක අතර දෙක තේරුම් ගන්න බෑ සත්‍තරම මොකද්ද අසුචි මොකද්ද කියලා. අරකට රත්තරන් පාටයි මේකත් රත්තරන් පාටයි අසුචි ටික ටික ප්‍රශ්නයයි මුල මුල. අනික වැඩි උපිටක මේකයි. ටිකක් වෙලා යනවා ගඳ ගන්න මට්ටමට යනවා. ඒ තරම්ම අපේ හිත මේ සද්ධර්මයේ අසද්ධර්මයේ දෙක දන්නේ නැහැ. මේ ලියන කරන්නේ මම වැඳලා නමස්කාර කරනවා අපිත් එක බෙදා හදාගන්න. කොච්චර දෝ කාර අරගෙන බාරේ යනකොට අපි ජඩකම් කඩප්පුලිකම් අමනකම් කරනකොට කිසිම සැකයක් නැහැ. ධර්මයේ හරිපාරේ යනකොට හැමදේම සැක කරනවා. හරිපාරේ යන හැම කෙනාම සැකයි මම යන්නේ සමතෙද මම විපස්සනාද මම ඉස්සරහට යනද මම පස්සට යනද කොහේ හිත බැහැටියට බලනකොට මේ මලා වේරුණා මද මෙච්චර මද මෙච්චර ගේනොත් ඒකකටවත් යන්න දෙන්නේ අපි එකට කියනවා මේ විමසුම් නොවන කියලා කුණු හරම ධර්මයේ දිගේ යන්න පටන් අරගත්තා ඊට පස්සේ යන්න දෙන්න අපේ හිත ඖෂධ වෙන්නේ කතා කරනකොට අපිට ඒක ලැජ්ජ කරනවා ඒක කොම් කරවන්න පුළුවන්. මෙරිච්චාරයි. ඕනෙදක් වෙච්චා මම යනවා කියලා යන්නේ ඒ ගැම්ම ගන්න සත්පුරුෂයා කරනවා. ඒ ගැම්ම ගන්න තමගේ தත්ය අවංකව කියන්න පුළුවන්. ඒකට ලස්සන දෙක විග්‍රහ වෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් දවසේ යනකොට යන්නේ මේක මායාව මේක ප්‍රත්‍යක්ෂය. ඒ වුණත් මේ දෙක බේර ගන්න බැරි නම් මට මම කොහොමද ඉදිරියට යන්නේ? මායාව දෙන්නලන මොකද්ද? ප්‍රත්‍යක්ෂේ මොකක්ද? මුචුජනචේ සඳහන් කරන සත්‍ය පාරමිතිය යනවනම් මායයට අවසර නැහැ. අරමුණක් නැහැ. ඒ නිසා ඔබ සතිය වඩන්න. සතිය මොය යොමු කරයි තමයි. මේ කිසිම මුලින්ම අහනවා අභිධර්මයේ අවශ්‍යද කියලා මේ භාවනා කරා. මට උගන්වපු ගුරුම ස්වාමීන් වහන්සේ චත්ත සංගායනාවේ ඕසාන පරීක්ෂකයෙක් වශයෙන් වැඩ කරව හොඳටම අභිධර්මයේ දන්නේ. හොඳට ඒ උන්වහන්සේ කියන මෙච්චර දැනගත්තට දරන දැනුම භාවනාවට හැම භාවනාවේ හැම කෙනාටම වාද කරන්නේ නැහැ කියලා නිකන් ආරක්ෂා සයිකෝ කියන. කොච්චර අපි ධර්ම දැනගෙන හිටියත් හැම වෙලාවෙම මේක බාධා කරන්නේ නැහැ කියලා විතරයි කියන්නේ. කොච්චර දැනුවත් වුණත් හැම කෙනාටම ධර්මේ බාධා කරන්නේ කියන බොහෝ දෙනාට බාධා කරනවා. කලාතුරකින් කෙනෙකුට පුළුවන් දැනුම පැත්තක තියලා ප්‍රත්‍යක්ෂ ඉස්සර කරන්න යන්න. ඊසුණාන්ත කියන දැනුම තියාගන්න බෑ දැනුමට රජ වෙන්න දෙන්න එපා ප්‍රත්‍යක්ෂ ඉස්සර කරන්න. යම් වෙලාවෙදී ওই දන්න දැනුම ඉස්සරහින් ඉඳලා ප්‍රත්‍යක්ෂේ පස්සට ගිය ගමන් ඉතින් ගොඩක් පස්සට දාලා කරත් ඉස්සර කරගත්තා වගේ වැඩක්. ඒ නිසා මමත් කියනවා කොච්චර අපි ධර්මයේ දැනගෙන හිටියත් කොච්චර පොර ධර්ම දැනගත්තත් හැම කෙනාටම මේ දැනුම බාධා කරන්නේ ආකල්ප සම්පත්‍ය හරියට දන්නව දැනුම ගන්න හැටි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද අවසාන පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාස දීගපව ක්‍රමයෙන් එය තුනී ගොස් ඉතා කෙටි සියුම් ආශ්වාස ගන්නවල හුස්ම රැල්ලක් බවට පත් වෙමින් තිබී. ඒ මොහොතේ තදබල කොන්දේ වේදනාවක් ඇති වී පරයන්කේ සිටීමට පවා නොහැකි තදබල අපහසුවක් අත්විඳෙමි. කොන්ද පිණිස ඇඹරිමින් හිතෙනවා වෙන දැවිල්ලක් ඇහිය. මේක පිළියම් කියාගෙන සේක්වා. ඉතින් අර ධර්ම දේශනාවෙන් අපි හදාගෙන ගිය කතා ශරීරේ නැත්නම් මේ පොතාගෙන ක්‍රමයේ හැටියට මේ කෙනා මේ කරගෙන යන ගමන් මේ වේදනාව තියෙද්දි සමහර විටක ඉඳක් පුළුවන් වෙන්න පුළුවන් අප ආනපනජ බලන්නත් ඇති නමුත් දැන් ආනපනියක ගෙවිලා එහෙම නැත්නම් තුනී වෙලා නැත්නම් ආනපනිය යට කරගෙන වේදනාව ඇවිල්ලා මේ වෙලාවෙදී අර ජීවිත තර්ජනය සහ මරණ තර්ජන බය නිසා අර වේදනාව පිළිබඳ ලොකු අපහසුතාවයකට ඒකට කියනවා අසහනකාරී தත්වයකට පත්විච්චාම ඒක මේ සාමාන්‍ය පුංචි වේදනාවක් වෙන්න තියෙන සම්පූර්ණ ජීවිත තර්ජනයක් බවට හිතින්ම ආවරණ භෝග කරනවා ඊට පස්සේ ආද ඒකට ද්වේෂය එනවා ඒක උනාට දැනෙන්නේ නැහැ තවත් බුද්ධචාන් වහන්සේගේ පුංචි ආර්ධනාවක් තියෙනවා මේ වේදනාවෙන් මේ පෙලෙද්දී මේ වේදනාවෙන් තැවෙද්දී මේ වේදනාව හරහා එකවතාවකට හරි ආය ආනපන බලන්න පුළුවන් වේදනාවත් කියෙද්දිම මූල කර්මත්තානක් එක පුංචි අසුරක් පවත් ගන්න පුළුවන්. ඒක පුළුවන් නම් එයාට එයා ඉගෙන ගන්න දැන් වේදනාව හරහා බලන හැටි. විවිධ බලන හැටි. විපස්සනා කරන හැටි. ඉතින් එතකොට මේ වේදනාව මුපුරු ගහද්දී, බය කරද්දී, අත්තරින් පතරේ වේදනාව අත්තරින් පතරේ ආශ්‍රත් ප්‍රසවාසයක් බලා ගන්න පුළුවන් තත්ත්වය આવොත් එයාට දැක ගන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාසයේ ඇවිස්සිලාද වේදනාව එක්ක නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳිලාද. මුතුම හිතෙනවා සමහරවිට මේ වේදනාවෙන් මේ මම දැන් කරවේ මට අංශභාගයේ මට heart attack එකයි කියලා මේ මායя එන්න ලනු දෙනවා. අතලිපත්‍රේ ආනාපානිය බලනකොට ආනාපානේ සම්පූර්ණ සංසිඳිලා. වේදනාව පිළිබඳ වගක් නැහැ. ඒකට ආනාපානෙ හිත දාපු ගමන් පේනවා මේ වේදනාව කියන එක මනසෙන්ම වාගෙන බෝ කරගෙන තියෙන එකක් නිසා වෙනදා මේ ටෙඩි දේවල් මම විඳලා තියෙනවා. එතකොට සමහර ලාවට සමහර වෙලාවට ආයසයක් ආනාපානට ආවට පස්සේ වේදනාවක් නැතුව නෙවෙයි. නමුත් වේදනාවක් තිබියදී ආනාපාන බලන්න පුළුවන්. අන්න එවැනි තක තක්කුමකෝග. එවැනි කඩමාඩුවක ඉන්න වෙලාවේදී එයා ශරීරයෙන් ඉමසල ඇව්වොත් මේ වේදනාව නැති කරන භාවනා කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා යා කිය කපන දික් කරපන්. එක්කොඩක් එහෙම වේය. එතන නැගිටලා බලය. කියලා විධානයක් දෙනවා ඇගේ. නැගිටලා යන්න නැතුව යාට පුළුවන් මේ ඉඳේ වේදනාව තියෙන කකුල පොඩ්ඩක් දික් කරලා ආයසරයක් වැඩි කලබල කරන්නේ නැතුව ඒකේ ලොකු සංකීර්ණ කක්ෂණේ නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කකුල දිගාරින. දැන් දිගාරින කියලා යංග කියන්නේ. ඒතකොට යා කකුල දිගාරින්නේ කලබලෙන් නෙමෙයි. නැවතිල්ල කරන්න ඕනේ. නිස්සද්දව කරන්න ඕනේ. Tamanne මේ කකුල දිගාන සද්දය ඇහෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ. ඒක සතියෙන් කරනකොට ඒ කකුල දිගාරම ගමන්ම ඇති වෙන ස්පර්ශය තුළ ආය ආනාපානට යනවා. ටික වෙලාවකින් එතනදී රෙදෙන්න ගන්නවා. ආය ආනපාන යටගෙන ඊට පස්සේ කියනවා හිත පොද්දට ගනින් කියලා. අර කියපේකම අනිත් පැතිරෙම ඥායෙ මේට අර තිබුණ දණ්ඩේ එහෙම අරගෙන කවුල භාවනා කරන්න ගත්තොත් මොයි තඩමාරුවේදී විනාඩි 5ක් 10ක් වේදනාවක් අස්සේ ආනපානෙත් එක්ක යද්දී පාවා දෙන්නේ නැතුව සටන ඉදිරියට යන ශක්තිය ආවොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ ටිකේ තමයි මගේ සතිය වැඩිම සිදු වෙලා තියෙන ප්‍රතිශක්තිය වැඩිම වෙලා තියෙන ඉවසීම වැඩිම වෙලා තියෙන හරි දැන් මම පාවා දෙනවා හෙට මේක ආවොත් මම ඊටත් වැඩිය ටිකක් කළා මේකත් එක්ක වැඩ කරනවා ආන්නේ විදිහට මේ සත්‍ය වේදනා හිතවිලි ආනපානත් එක්ක ආනපන වාංගු කරලා ඒ වැඩේ කරන්න පුරුදු කරගත්තා අපිට තේරෙන්න පටන් අරගන්නවා මේ ශරීරේ කවදාකවත් ඉඳපු නැති මොලේ කවදාකවත් අත්තර ප්‍රයෝජන ගත්තේ නැති හැකියාවන් වගේක් වැඩෙන්න පටන් ඒක තමයි තපස කියන්නේ. ඒකට කියනවා ආතාප වීර්ය කියලා. කෙලස්තවන වීර්ය. එහෙම නැතුව මේ ශරීරය ඉන්න පොල් ගෙඩියක් වාගේ රැකගෙන උලන් වදින්න නැතුව මැස්සෙක් වහන්න නැතුව නිවන් දකින්න පුළුවන් නම් ජයනාචර ජීවුණනේ යසෝදරාවත් එක්ක බුදිය ගන්න ගමන් රාමේසු රාමේසු ප්‍රමාණිකා පාවිච්චි කරන ගමන් ඒ රාජකන්‍යාවත් එක්ක ලබන්නේ දැන්නේ සරාංගිය මම මතුරු කාපා. ඉවසීමේ ශක්තිය කොච්චර තියෙනවද? අද මිනිස්යන්ගේ ඒ ඉවසීමේ ශක්තිය මේ සියලුම නව තාක්ෂණ නිසා බිඳුවට බස්සනවා. එක්කෙකුට නෑ හැකියාව. මොනවාරි වෙච්ච ගමන් ඒකට ප්‍රතිකර්මයක් වට සුපර් මාකට් එකට යනවා. ඉවසීමේ ශක්තිය කවදාකවත් වැඩ ගන්න නිසා මරණ මොහොත වෙනකොට ගැරන්ටි හැවක් වෙලා ඉවරයි. ගණ්ඩ දෙයක් නැහැ. හරියට කිසිම ආත්ම ශක්තියක් නැහැ. කිසියම් කෙලෙත් මෙවට මොන දීමේ ශක්තියක් නැහැ. ඉතින් මේ தත්ත්වෙට දරුවපත් කරන එකට ඔයගොල්ලෝ වගේ කියන්නේ. ඔයගොල්ලෝ දරුවන්ට උලන් අදින්න නැති වෙන්න පින්න පූල් වල බෙද වගේ පුල්ලෙන් වල හදනවා. ඊට මැස්සෙක් කහම ගම ගොන්න වැලේ ගියා කියන්නේ. මොනවක් කරන්නේ නැහැ. ඒක උන් සාප කරනවා දෙමාපියන්ට තුපි පුළුවන් තරම් අවුවට වැසට හරි ගිහිල්ලා හදලා දැන් අපිට උලම් වදින දෙන්නේ නැහැ. අර බැටරි සිස්ටම් එක ගන්න මොකුල වගේ මාස 3 තිබ්බ ගත්ත ගැවුවා ඊගා කුකුල දැම්ම චේන්ජ් එක ඇතුලේ තමයි. මේ જાති කරන කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ අපි ඕම බුදු පිළිම දිහා දකිනකොට විතර බුදුහාමුදුරුවෝ ඉස්කියක් වෙන්නේ කියලා. නෑ 70000 දෙනෙක්ගේ ශක්තිය. 70000 ගේ ශක්තිය. කුල්ලකකටවත් මොනවත් කරන්නේ නැහැ. හැබැයි කොයි එකක් ඉවසන්න. අද බුදු ආතුරු ගෑනු රූපයක් අදලා තියෙනවා. කවදාකවත් දැකපු කෙනෙක් නෙවෙයි. බුදුමාකාර පෞෂත්වයක් තියෙනවා. ඒක කරුණා කරලා මේ මේ කිඹුල කාපු මට කොහිලකට ආනන්ද. අලියකට ඉන්දියාප්පයක් මොකක්ද? කිතුල් කණ එක ඉන්දියාලියේ කිතුල් පිට ඉන්දියාප්පයක් තිබ්බට ඕක නැත හැපෙන්නේ. කරුණාකරලා ශක්තියක් ඇති කරගන්න සද්දන්ත කුලයේ ඇතෙක් වගේ ටික ටික වඩන ටික ටික දිනු කරන්නේ කෙලස් කැපන තමන්ටම තේරෙනවා ඒ ප්‍රමාණය විශ්වීය ශක්තිය තමන්ටම තේරෙනවා සුඛභෝගී එපයි නෙමෙයි ඕන දෙයක් පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නැහැ හැබැයි එකක්වත් නැති උනාට වැඩේ කරන්න පුළුවන් කරුණාකරලා මේ නා කියන්නේ නා කිච්චට මම කියන්නේ මේක කරලා දරුවෝ අනේ කරුණාකරලා අනන්ත කරනවා මේ ධර්ම කුල්ලෙන් වහලා හදලා උන් මේ අවුවට වැසට ඔරොත්තු දෙන්න බැරි කෙනෙක් බාටපත් කරලා පස්සේ අපේ ජාතියට මොකද වෙන්නේ? පිඹලාරිය අපි. අපි පිඹලාරිය පිට කෙනෙක් ඇවිල්ලා. නෝම හදන්න නාලාගිරි ගන්න. අවුවට වැසට ඇවිල්ලා අතපය කැඩුණ කමක් නැහැ. අයිය තියන්න හදන්නේ. තමන් භාවනා කරනකොට පුංචි කැස්සක් මිසක් ආවට මඳුලක් මැස්සෙක් වඩ වේදනාවක් ආවද? ආලල්ලා. කරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්කේදී කය සිතට සිත යොමුකොට මද වේලාවක් ආනාපානයට විට කය තදගතියට මෙනෙහි කිරීමට යොමු කරනවා. ඉතාම ඉක්මනින් මෙනෙහි කිරීම දෙයක් නැති ඉස්තරක සිතුවිලි නැත්තරකට යොමු වෙයි. අදිසියෙම සිතවිල්ලක් පැමිණේ. මද වේලාවකින් සිතවිල්ල දකිමි. දැක්ක විට එය නැති වියයි. එනේන සිතුවිලි විසඳාගෙන යන බව කලින් කල සිතුවිලි එහෙම යාම ඉස්තන් දැකීම ලෙස භාවනාව කරගෙන යමු. මේ පිළිබඳව කිසියම් පැහැදිලි කිරීමක් කරන්නේ ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉන්දිරිත වැඩපත් කරන විටද මේ தත්ත්වය අත්දැකීමි. මේක ඇත්තටම හිතවිලි හරහා දැකීම විනිවිද දැකීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි ආනාපාන ධ්‍යානෙ ඉන්නවා හිතවිලි වේදනා මොකුත් නැති වෙලාවේ ආනාපාන ඉස්සරහින් ධ්‍යාන දෝතිප බාරක කරන යනවා. අපේක්ෂා කරන්න බෑ අපිට හිතවිලි එන්න බෑ සම්දේන්න බෑ කියලා අපේක්ෂා කරන්න එන්නේ. ඒත් ඒතකොට හිතවිලි එයි, සද්දේ, වේදනාවේ උදුවට මතක තියාගන්න මේ හිතවිලි වේදනා සද්ද ඝන කඩ එකක් නෙවෙයි ඒක අතුරු සිතුරු සහිත දැලක්. ඒ දැල ආශ්‍රේ ආනාපාන පිළිගන්න. හිතවිලි කියලා එක දිගට කරන දෙයක් නෑ. කැට කඩ වෙන්නේ හිතවිලි තියෙනවා. ඔක්කොම භංගුරයි. වටින ක්ෂණ බංගුරයි කියන. වේදනා කියනවත් එක යායට නෑ. කණි කණි කණි කණි. සද්ද කියන එකත් එක යායට එන්නේ නෑ. ඔක්කොම කණි කණි කණි කණි. ඉතින් අපි කරන්න හදාගන්නේ සද්දයක් එක දිගට යනවා තේරෙනවා තමයි. මේ සද්ද අතරමැද ස්පර්ශෝ කාපිලා ගන්නවයි. ලැස්තිලා යනවා. යාසෙන් මට බෙන්දාන කරන කරා. යාසෙන් බෙන්ද මට මේ මූල කර්මස්ථානේ බලන්න කියන ආ මේ විදිහට බලාගෙන යන්න පටන් අරගත්තොත් අපිට මෙනෙවිලි ඡන්ද මැද මේක තියෙනවා. එහෙම නැත්නම් මෙහෙම තර්කණයක් ගන්න. කොච්චර හිතවිලි හිතට ආවත් හුස්ම ගන්නවනේ. කාටරි පුළුවන් උගාවක් දේවල් හිතන්න තියෙනවා කියලා හුස්ම පැත්තක තියන්න. මට පොල් ගන්න තියෙනවා මම හුස්ම පස්සේ ගන්නම්. බබාහන්ට නෝ ඒක මම පස්සේ හුස්ම ගන්නම්. මට නාන්න තියෙනවා මම පස්සේ හුස්ම ගන්නම් කියලා. බුදුහාමරට අල්ලලා දීලා තියෙන අපිට එහෙම පැත්තක තියන්න පුළුවන් කන්නේ. ඉතිවිලි තියෙන්නේ හුස්ම තියෙනවා. වේදනාවwidetilde හුස්ම තියෙනවා රද්දwidetilde හුස්ම තියෙනවා ඒ සද්දwidetilde වේදනාව කියන ජඩකමට ඒක අපේ හිත පැහැරගත්තට මේ මායя බව තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ මේ ඉන්නවනේ ඒ නිසා බුදුන් දිහා බලනවා වගේ අතලින් පතලින් අල්ලපනන්දේ අනපන බලන් හුදුනොත් මේ කියන තියෙන හිතවිලි ගැන කතා කරන්නේ ඔක්කොගෙම තියෙන අතර කඩක් තියෙනවා ඒ වගේ තියෙන භංගුර භාවයක් අන්නේ භංගුර භාවයෙන් වැඩ ගන්න. උල දැකලා ඇති ගලක පොලි පැල්මක් තිබ්බහම කුංචි ඝර්ෂණ මුල්ලේ ඇතුළට ගිහිල්ලා ඒක ප්‍රසාරණය වෙනකොට අර මහ ගල දෙපැත්තට යනවා. ඕල දැකලා ඇති මහ විශාල දීකොටවලට කුණ්‍යක් කියලා එමිට තට්ටුකොල තට්ටුකොල තට්ටුකොල දෙක නෙලනකොට කොටින්ද බෑ. ඉස්සලම මම මීට තට්ටුකොල තට්ටුකොල කුණ්‍ය අවුලගත්තට පස්සේ කැතපර ගහලා කපුල් දෙක දිගහැරලා දීපුවව දෙකක් ඒ වගේ තමයි හද්ද මැදත් හද්ද ත්‍රි කොටයක් වගේ ආනාපාන සතිය කියන පුණ්‍ය තියලා පොඩ්ඩක් අට්ටු කරලා බලන්න. ඔක ඉස්සලා ඇවිලෙනවා. ඇවිලුණාට පස්සේ ගහනකොට බලාගෙන. උසයන්චේ සඳහන් කර තිනවා මහණි වඩලනද භාවනාව ගැන බල දන්නවනම් හිමාල පර්වතය දෙකට බලන්න පුළුවන් ඔය කුණු තුච්ච අවිද්‍යාව ගැන කොහොමද කතාද කියලා. වඩලනද සතිය හිමාල පර්වතවල තුමට දෙකට බලන්න පුළුවන් හිමවන්ත සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා මේ කුණු තුච්ච අවිද්‍යාව ගැන කුමන බයද? මායя කියන්නේ අර අවිද්‍යාවල හිමාලයට ලොක් කරලා පෙන්නන සත්‍ය පුංචි කරගෙන. අපි කරන්නේ තියෙන සත්‍ය ලොක් කරගන්න ඕනේ හිමාලය පුංචි කරගන්න ඕනේ. එතකොට කොටේ පුංචි කරගත්තාම ගහන්න පුළුවන්. අමාරිසය කියන විනෝද සමයේ ඉස්කෝලේ මහත්තයා එනකොට අපි යනවා ඉස්කෝලේ මහත්තයෝ කිඹුලවල් ගන්න. මොනව ඉතුවර අර කිඹුලා ළඟට යනකොට අමාරිසය ගන්නේ. අයියෝ පිස්සුද? මම පුංචි කරලා බලන කන්නඩියක් ගෙනියනවා. ගිනි පෙට්ටියක් ගෙනියනවා. කිඹුලට අල්ලනවා. අතින් අල්ලනවා ගිනි පෙට්ටිය දානවා. ඉස්කෝල මාත්‍රකට උත්තර නැහැ. පුංචි කරලා බලන කන්නඩියෙන් කිඹුල වෙන්නේ ඕනෙක් වගේ. අරගෙන ගිනි පෙට්ටිය දානවා. බුදුහාමුදුරුවෝ අපිට අමරසය කන්නඩිය දීලා තියෙනවා. ඕගොල්ලෝ ඒක අනිත් පැත්තට ලබාවිච්ච කරන්නේ කෙලෙස් ලොක් කරලා කතා කරනවා. සත්‍ය පුංච කරලා කතා කරනවා මාන පාක්ෂිකයි. කෙලෙස් නොකල යුතු කතා සම්පප්පලාප පාචී දුස්චරිත. ඔක්කොම දීදී සත්‍ය ලොක් කරගන්න ඕන කෙලෙසක් වරේ මම බත් එක මුණ දෙනවා කියලා බැලුවොත් මොන දෙයක්වත් නැහැ සතිය බිම දාන්න පුළුවන් ඒක. ඒ නිසා සතික්වා භික්කමේ සම්පත්තිකම් වදාන කියලා බුදුරජාණන්සේ දේශනා කරා. මානි සතිය හැම තැනම අපේක්ෂා කරා. කරදරේදී සැපේදී තටින් ඉඳලටත් පැටි කියලා වෙලාව සතිය ඉස්සර කරගන්න අන්තිමට අපිට ඒකාන්ත සත්පුරුෂයෙක් හැරමිකයක් වගේ සතිය තියාගෙන යනවනම් ජීවිතේ કોઈ සංදිස්ථානකදීවත් කතාක සතිය පාවා දෙන්නේ. ඒක ඥානරාම ඥාන පෝණික ස්වාමීන් වහන්සේ සීයේ බලමහිමේ කියන පොතේ විස්තර කර තින අපි මෙතෙක් කල් විශ්වාස කරපු හැම ධර්මයක්ම අපිව පාවා දෙනවා. සතිය ඇර සතිය විශ්වාස කරපු මිනිහා කවදාකවත් අතපල්ල වෙන්නේ නැහැ. සතිය හැම වෙලාවෙම යට ආධාර දෙනවා. ඒක නිසා සතාධිපතිය සබ්බේ ධර්මා කියලා උත්තරස සඳහන් කරනවා. සියලු ධර්මයන්ට අධිපති කරනවා. හැබැයි සතිය අමතක කරනවා. එළඹ සිටින්න. අප්‍රමාදී වෙන්නේ. කය සාක්ෂ්‍ය කරගන්න. එතකොට මේවා ටික ටික ටික ටික රාමාරචය කර්ණාදී දාලා පොඩ්ඩක් බලන්න. වේදනාව වෙනකොට ඕනිකක් චුබුලක් කරගන්න යන්න බෑ ඕනියක් කරගන්න. එකල ගිනි පෙට්ටියකට දානවා. දුක්කල බන්න කණ්ඩායම් වලෝ කිඹුල මුණක් පේන්නේ කිඹුලෙක් වගේ. එතකොට heart attack කළා මැරෙන. ඒතර ගිනි පෙට්ටියක දාන්නත් බෑ. ලොකු පෙට්ටියක් ඕන. ගෞස්වාමී වහන්සේ ආනාපානසති භාවනාවේදී මුලින් කය හා සිත එක්තැන් කරගෙන ගතිතු බව උපවාසයේ දේශනා කර ඇත. කය හා සිත එක්තැන් වීමට මට විනාඩි 15ක් 20ක් පමණ කාලයක් ගත වේ. මේ තුනක කමක්ද? එසේනම් එය බලහරවා ගන්නේ කෙසේදයි අනාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාවේදී පය උසවන විට හා බිම තබන විට එය මෙනෙහි කළ හැක්කේ මට පියවර 10ක් 12ක් පමණි. සිත විසිර නොඑක් කල්පනා ඔස්සේ දුවයි. නැවත එක්තැන කර පියවර වැන්නද ඉතා ඉක්මනින් සිත පිටතුවයි. මේ මේට කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්නේ කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි ධෛර්යවත් කරන දියා අනුගාන විනාඩි 15ක් විතර ගියාට පස්සේ කය හිත එකත වෙනවා නම් අපිට හිතා ගන්න තියෙන්නේ මේ පෙරසකස්මේ යම් යම් අඩුපාඩුවක් තාමයි ටිකක් වෙලා යනවා මේ දෙක නැවත එකතු වෙනවා. එනිසා විනාඩි 15 තමන්ගේ ආදර්ශ වශයෙන් තියාගෙන භාවනා කරන්න භාවනා කරන විනාඩි 5න් පස්සේ කය සීකතු වුණාට පස්සේ ආනපනසති කොහොමද වෙන්නේ ඊට කලින් වෙන්නේ නැ කරන්න බෑ මේ විදිහට කරන ගමන් කල්පනා කරලා බලන්න මේ විනාඩි 15ක් ගන්න එක සක්මන් කරලා ගිහිල්ලා වාඩිවෙනකොට කොහොමද උදේ වරුවේ වාඩිවෙනකොට කොහොමද හැන්දවරුවේ වාඩිවෙනකොට කොහොමද අතපය සීතල කරගෙන බුද්ධ වන්දනා කරලා වාඩිවෙනකොට කොහොමද කියලා ඒ ලැබපු විනාඩි 15ට ඕක සාධක කරගන්න ඒකට කියනවා පූර්ව කෘත්‍ය කියලා. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා කොයි වෙලාවක හරි අපි හිතමු අපිට තේරෙන පටන් අරගත්තා මේක ටිකක් විනාඩි දෙකෙන් තුනෙන් එන්න පටන් අර ගන්නවා. මම ධක්මං කළා කිව්වොත් නැත්නම් නාල සීතල වෙලා පිස්සු කරගෙන ගියොත් ආදි වශයෙන් ඒ සියලු කාරණා භාවනාට කරන සප්පාය කරන සලසා දීමක් නැත්නම් අනුග්‍රහයක් වශයෙන් කරලා ඒ සියලු දේ සපයලා දෙන්නේ කියලා. ඒක තමයි සාමාන්‍ය බුද්ධිය කියන්නේ. ඉතින් දැන් දන්නවා පහළ අපේ සාමාන්‍ය ගාන මේක වැඩි කරගන්න. සමාජයට පහලවකෙමුත් බැරි වෙනවා. අපි කවුරුත් එක්ක රණ්ඩු සරුවල් කරලා කකවසක් කෑකෝ සංඝහගෙන කියලා වයින්නොත් ඉතින් පහලවකෙමුත් බෑ. එතකොට යට ආදීන වාසවද තීරුම් ගන්න මේක හොඳ පූර්වදර්ශයක්. සම්පක්‍රණත් මට පියවර 10 12 යන්න පුළුවන් නම් අහන්න බලන්න අතයි අතයි කියලා විදින බබෙක් දැකලා අපි හතක් යන ඉස්සලා වැටුනොත් බබා අඬනවාද කියලා අම්මා අඬනවාද කියලා නෑනේ හුරුතලයක් නැති කෙනෙක්. හතයි හතයි කියන විදිහනවා වැටෙනවා. මේ අම්මයි දෙක හරි හරි ආය නැගිටලා ආය කතතයන් ආය කතයන්. මේක උරුතලයක් විතරයි. ධර්ම උරුතලයක් අපි තාම ඉපදිලා ඇවිදින්නවත් බැරි බබාලා. අපි හිතාගෙන අපි ඔලිම්පික් යවුවා මට ෂෝට් ඩිස්ටන්ස් දුවන්න පුළුවන් ලොම් ඩිස්ටන්ස් දුවන්න පුළුවන් කියලා නදී මෙතෙන්ට ගියාට පස්සේ අඬ කැඩිච්චි වුණා. ඉතින් බුදුන් ඉදිරි පිටනේ අපි මේ හිටලා ඉදිරි පිට නෙවෙයිනේ මේ යන්නේ. ධර්මයේ ඉදිරි පිටනේ. සංයෝජන මේවට කියන්නේ සාසනික උරතක්. ඉතින් මේක කතා කරනකොට ලොකු ධෛර්යයක් එනවනේ. අනේ අපි මේක දැනගෙන හිටියා අපිට කියන්න හිතුන්නේ නැහැ මේ මනස අඩුවාන මේක ලබාවට කිව්වනේ. ඒක නිසා අපිට සාකච්ඡා කරන්න පුළුවන් කියලා ඒ නිසා හැමදාම භවනා කරන එක නම කෙක්. ඒ කියන්නේ ආදි කම්මික ඉපස්සතිය. ආදි කම්මික බව කියන්නේ තරුණ වෙලා. ජීවිතේ තරුණ වෙලා. මේක බුදුහාමුදුරුවෝ අපිට ප්‍රශ්නයක් නැහැ අපි දන්නේ. නිසා ඒක 12 හොඳයි. මේ හත ඉලක්කම හතයි හතයි. බබා හතයි හතයි කියන කාර්යය. ඔක් කරගෙන කරගෙන යනවා වැඩ කාල වැඩි කාල ඔක් කරගෙන යනකොට Tamanටම දන්නේ නැහැ. හතේ ව හතක් ගන්න පුළුවන්. එනිසා මේක හොඳ උත්සාහ කරන ධෛර්ය දනවන කතාවක්. අසුවාන දෙයක් නෑ හැම කෙනාම ඔක ලෝකේ ඔලිම්පික් ගන්න හැම කෙනාම පටන් ගත්තේ හතයි හතයි. එක එක්කත් ඉපදිච්ච ගමන් අම්මගේ බඩේදී ඔලිම්පික් ගැව්වේ නැහැ. වදලා කෙලින් හරහා වැටලා ඉඳලා නැගිටලා පස්සේ හතයි හතයි කියලා තමයි ඔලිම්පික් කරා. සුන්දරම කැලේ තමයි හතයි හතයි කියන ඔලිම්පික් කරන්න වැඩිය අම්මට සුන්දරයි. හරහා වැටිච්ච එක නැගිට බුදුහමතු කොච්චර සතුටට වෙනවද? මගේ එක දරුවෙක් දැන් හතයි හතයි කියන්නේ කරා. ඒකලික ආඩම්බරෙන් කියන පිරිසක් ඉදිරියට ලැජ්ජාවක් නැහැ. ඒවන කියන්නේ ශාසනික උරුතක් කියලා. ගෞරවණීයවන්ස භවනීය වයින් රේජ් යන වැඩි විස්තර කිරීමට ජීවිතයේ පොතක් සඳහන් කරන්න. ඒ භවනීති කියන එක මට බඳගෙන දේශනා මොකක්ද කියලා කටුකුරුන්දී අපේ ස්වාමීන් වහන්සේගේ නිවැරදි නියුක්තිය සඳහන් කරලා තියෙනවා. අපි හැම චිත්තක්ෂණයක්ම ඉතුරු කරන්නේ ඊගා චිත්තක්ෂණත් එක්ක පටලවලා. ඊහඳ තියලා. රාගයෙන් බැඳිනවා. එතයි ඊගා චිත්තක්ෂණය මේකෙම කුණු. කුණු වේ කුණු වේ යන ගමනක් තියෙන. නමුත් ඉදිරියට යන චිත්තක්ෂණය සුද්ධ හිතවිල්ලක්. නමුත් මේ ද්වේෂයෙන් නැගිට්ටොත් ද්වේෂයෙන් පටන් ගත්තොත් ඊගා චිත්තක්ෂණය ද්වේෂ නිරායන. ඒකට භව නීත්‍ය කියනවා. ඉතින් එක එක ගැටිලා ගැටිලා එන එන චිත්තක්ෂණය පටලැවෙනවා. ඒ වගේම බොඩි නොලෙජ් කියලා කියන්නේ අපි පරිණාමය පැත්තෙන් බැලුවත් සංසාරය පැත්තෙන් බැලුවත් මේ කය කෝටි ගණන් පරණ එකක්. මේ මවගේ පියාගේ ශුක්‍ර සහ ඒ බීජ එකතු වෙන ඒ වගේදී ඇතුලේ තියෙන RNA DNA කවදාවත් මැරෙන්නේ කවුතු කෝටි ගාණක් අත්දැකීම සියල්ලම අපේ හැම සෛල් එකම හැම න්‍යෂ්ටිකම හැම RNA එකම හැම DNA එකම තියෙන එකට කියනවා කොස්මික් නොලෙජ් එහෙම නැත්නම් ආකාශ ලයිබ්‍රරි කියලා. අපි ඒක අසුරු කරන්නේ අපි මේ පොත් එකේ කාලිය පොත් කියවුවා ඉන්නේ. වේදනාව කවම ළඟට කෙනෙක් කතා කරලා අහන්න ඔබට මොනවද ඕනේ කියලා. එතකොට යා කියන්නේ මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒක කාය දුච්චයක් නෙවෙයි නම් වචී දුච්චයක් නෙවෙයි නම් කරන්නේ. අපි කවදාකවත් මේ තමන්ගේ ඇඟ බලන්නේ අපි ගේ ගේ පිටිපස්සේ තියෙන එළවලු කොටුවෙන් එළවලු ගන්නට වැඩිය අපි කැමති සුපර් මාකට් එකට ගිහිල්ලා අර කොළ පාට ලයිට් එකට දාලා පොලිචින් වල දාලා තියෙන කැම ගෙනල්ලා කන්නේ. මේ පිටිපස්සේ ළුඩුවවල තියෙනවනම් ඒක තමයි වෙන්න ඕනේ. ඒ වගේම බෙහෙත් ඖෂධ වණ තියෙනක ඔක්කොම මතක කරලා අපි හරි කැමති පොලිමේ ඉඳලා අසුදු කාට පෙති කිලින්න. ඒක දන්නේ මිනිස්සු කෝටි ගණන් හම්බ කරනවා. මොකද මේ වණ ඖෂධ දෙකක් අතර. ඒගොල්ලෝ අපේ ශරීරයේ මේ මනුස්ස ආත්ම භාවයේ කියන එක මේ අකිලාභයක් කියලා බුදුරජාණන් සඳහන් කරලා තියෙන මේ හැම ප්‍රශ්නයකටම උත්තර මේකේ තියෙනවා. බොහොම ගෞරවයෙන් අහන්න ඕනේ. මොකද දැන් කැක්කමක් කියනවා විවරමක් කියනවා මොකද්ද කෙරෙන්න ඕනේ කියලා. උණ ගැනෙනකොට ආහාර එපා වෙනවා. ඒක උන්නේ ස්වභාවයක්. ඒකට මේ ආහාර රසවත් ආහාර කවණ එක නෙමෙයි කරන්නේ. වෙන අමාරුන කපුරු දායන විඳ බයි එහෙම අමාරුන කපුරු දාන ගැන විවේක ගනි කියලා මේ කපුරු දාන කියලා ගිහිල්ලා ඔලිම්පික් ගහන එක නෙමෙයි වැඩේ. එතකොට මේක ගෙවිලම යනවා. දැන් අපි කරන්නේ බොඩි නොලෙජ් එක කපා හැරනවා. නිර්වින්දන දීලා ඒ සටපන. ඉතින් මේක සම්පූර්ණ ගෙවිලා යනවා. ඒ ශරීරයෙන් එන සංඥාවට හොංකම් දීලා ඒකට අනුව කටයුතු කරනවා නම් ශරීරයේ ඒක හදලා සනීප කරලා ආය වාහනේ පාට දැම්මට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි යුනිවර්සිටි ගින කාලේ වැඩක් කරන්න කිට් වෙනකොට ඇන්ටිබයොටික්ස් ගහන ඩෝස් එකක් ඉම්බිරිසාවක් එන්නේ නැහැ මොකොත් නැහැ පාඩම ඉවර කළා විභාග වෙනකන් ඇන්ටිබයොටික්ස් වලින් දුවනවා. ඒ ඇන්ටිබයොටික්ස් වලින් හානිය විභාගයෙන් පාස් වෙනවා. ඉතින් ගන්න. ඉතින් අපේ අර යුනිවර්සිටි ගානේ කාලේ ගෙකට ඇන්ටිබයොටික්ස් කියලා ඒකට නිදි බෙහෙත් දෙනවා. ඒක ලයිබ්‍රරි එකේ ඇතුලේ බුද්ධි පහුවෙන්ද උදේ අරනකම් ලයිබ්‍රරි එකේ ඇතුලේ. මෙඩිකල් කොලෙජ් එකේ කතා කරපු ඉල්ල හැමදාම මට මචං ඇන්ටිබයොටික් දෙත්තා. ආ මේ කියලා බං කියලා දීලා තියෙන නිදි බෙහෙත් දෙත්තා. ඌ ඒක අර පුස්තකාලේ යා විනාඩි දෙකකින් නිින්ද වැටුණා බෙල් එක ගැවුවා ආනවත් හමුන්නේ උදේ බලනකොට මෙවකාර යනකොට ඇතුළේ ඉඳගෙන කට්ට කරනවා ඒක. බොඩි නොලෙජ් නෑ. අපි මේක අපේ දෙවෙනි પરම්පරාවට සම්පූර්ණේ දෙවෙනි પરම්පරාවෙන් අපි අයින් කරලා තියෙන්නේ මේ විශේෂඥ දැනුමයි අර පොතේ දැනුමයි මේ පොතේ දැනුමයි. බුදුජානනාචිකයන් මේ ශරීරයේ සියලු ඥානෙ තියෙනවා කර්මාකල මෛත්‍රී කරන්නේ. තමන්ගේ ශරීරයට මෛත්‍රී කරලා ශරීරික ආද වෙන්න යාළු වෙන්න සම්පූර්ණ ඥාණය මේකේ තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අනිත්‍ය සංඥාව වැඩි වීම පහදා දෙන්නේ. ආ මේකෙදි මම හිතනවා මේ අපි ගොඩලස්කමේ කරන එකේදී දස සංඥා සූත්‍රය මේ දවස්වල කරනවා. අනිත් පැයක දේශනාවක් තියෙනවා. අනිත්‍ය සංඥාව ගැන. ඉතින් ඒක මම හිතන්නේ කොහොම ලබා ගන්නවද කියලා මම දන්නේ නැහැ. සංසාර මේකට යනවනම් ඒක තියෙනවා. ඒකේ තියෙන පැයක දේශනාවක් අනිසඤ්ඤා වැඩි මේ ආනිසංසිත මේ වගේ වෙලාවට අපිට ගොඩාක් කතා කරුවත් ඉවරයක් කරන්න හම්බෙන්නේ සමන් ඒකට සීකඳවලයි ගා ප්‍රශ්නට. කරුණේ ශාන්තිවංශ ආශ්වාස ප්‍රශ්වාසයේ නාම රූප පරිමක් පිළිබඳව සමහර සාකච්ඡාවල සඳහන් වේද. වෙනස නාම රූප පරිම කරන්නේ කෙසේද? නාම රූප පරිමේ ප්‍රයෝජන නැත්නම් කවරේද? අගෙනෙහි අනුකම්පාවෙන් තේරුම් ගන්න සේවා. මේ කවුරුහරි ආනාපානය කරලා යා විස්තර කළොත් සහකලොත් මට මෙහෙම මෙහෙම වැටෙන්නේ කියලා ඒකේ කියලා දෙන්න. ඒ කියනකට මේ මේකේ මේක යොමු වෙන්නේ මෙහාටයි කියලා එහෙම නැත්නම් මේ ආනාපානෙ මේ නාම රූප මෙමය කියලා පොත්වල තියෙන වෙයි කිසිම අපිට ඉච්චරලා yaadෙන්නේ නැහැ. කවුරුහරි ආනාපාන සති භාවනා කරලා කමඨාන් සුද්ධ කරනකොට කියනවනම් එන්න මෙහෙමයි මේ වගේ තේ ඔන්න ඔය ටික අවේදනාව වලට මේ ටික ඇහෙන රූප වලට කියතයි. ඒ නිසා මේ කියන්නේ එක නා කැමැති නම් කරුණාකර සභාවට ඉදිරිපත් කරන තමන් ආනාපානී කරන කොහොමද වැටහෙන්නේ කියලා. එතකොට නම් මම ටිකක් උදව් කරන්න පුළුවන් මේ අවස්ථාවන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නවසීවනික භාවනාවේ ඉදිරියට යන ආකාරය පාදා දෙමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ මේ කරපු මේ රම්මිතිය රාමජී අපිට કોઈ නවසීවතිකේ පිළිබඳව වෙනමම දේශනාවක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි ඒක ගැන වෙලා ගන්නවට වැඩිය මෙහෙම හිතන පරණ රෙකෝඩ් වෙච්ච වෙයි. මේ කායගත සති සූත්‍රයේ නවසීවතිකේ කරලා තියෙනවා. ඉතින් ඒක අහන එක තමයි වඩා හොඳ මේ අපි වෙන මාතෘකාවකදී අරව විස්තර විස්තර අපිට කර කර යන්න ඉච්චන වෙලා ගන්න අමාරුයි. ලෞකික ශාස්ත්‍රඥයන්ස ආස්වාස ප්‍රස්වාසයේ මුල නැද සහ අග බලන විසර තත්වායක මෙහි මුල ආරම්භයේ ලෙසට හා අවසානයේ අග ලෙසට ගල හැකි වුවත් නැත යන තේරුම් ගත නොහැක. ඒ එක්කේ පුස්තකයේ ස්වභාවය වෙනස් වෙන හේවි. මේ පිළිබඳ අප මෙත තවදුරටත් දැනුවත් කරමින් নমස්කාර පූර්වක විග්‍රහසි වේ. ශාස්ත්‍රීය වශයෙන් දෙන තියෙන අගත් මුල අධර්මම ඉතුපරසම. යම් කෙනෙකුට සංසිද්ධික මේක මුල මේක මැද අපි දන්නවනේ මැද කොටස. ඒ දෙක අතර මැද කොටස මැද. ඒක වෙනස් වෙන බව තමයි අනිත්‍ය තියෙන්නේ. ඒක පූජා කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එනිසා ඒක වෙනස් වෙන බව නැවත නැවත දැක ගන්නා සුළු උත්සන්න කර ගන්නා සුළු ආසන්න කර ගන්නා සුළු භාවනා කරන්න වැඩි යනවා ස්වාමීන් වහන්සේ මම භාවනාවට නම් කෙක්මි ඉරන් දවස අදවන අදවා අද මාගේ සිත විසුද්ධ බව වැඩිය එකතැනක සිටීමට පවා අපහසුය ඉසරදයක් සහ වදනේ පවා ඇතිවේ නමුත් මට දැන් පෙරට වඩා ඉවසීමේ ගුණය වැඩි බව භාවනා කරන විට වැටහෙනවා භාවනාවේදී ක්‍රියාව විතර වෙනස් කරලා එය සතියෙන් වෙන බවක් වැඩේ. මුල සිටම මාගේ හුස්ම ඉතා කෙටි බවත් සමහර විට ආනාපානයේදී හුස්ම නාසාග්‍රයට නොවමින් ඇතුළත ස්ථානයක බවක් වැඩේ. බොහෝ විට ආනාපානයට වඩා මම මෙතන සිටිනී යන මෙනෙහි කිරීමට උත්සාහ කරමි. මා පිළිපදින භාවනාව ඉදිරියට පහදා දෙන්න. මුලින්ම සඳහන් කරලා තියෙනවා අද දවසේ ඇවිස්සිච්ච ගතියක් තියෙන වෙලාවක් කියලා. අපිට මේ වෙලාවේදී ගොඩාක් මේ ඉදිරියක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ රාජ්‍ය සතිය කඩාගත්තේ නෑ. කාලසටහන වෙනස් කරන්නේ නෑ. දිගට කරගෙන ගියොත් තමයි තේරෙන්නේ මේ වගේ ඒ ඇවිස්සිච්ච වෙලාවේ තමයි විපස්සනාව සිද්ධ වෙන්නේ. සංසිඳන වෙලාවේ සමතේ සිද්ධ වෙන්නේ මේ දෙක සමබර වෙන්න. ඒ නිසා මුද්‍රජානක සඳහන් කරනවා සතිපට්ඨාන වැඩනකොට අනිදාය භාවනා අපනිදාය භාවනා කියලා භාවනා දෙකක් තියෙනවා. එක වෙලාවට මුවක් හිත ගලිය ගියා වගේ ඊට සම්පූර්ණයෙන්ම නන්නත්තා. ඒක උඹේ දෝෂයක් නේ භාවනායේ දියුණු වෙනකොට අවශ්‍ය තත්ත්වයක්. ඊට පස්සේ ආයසරයක් එක එකතු කරුවාට පස්සේ ආය දැන් හරියයි කියලා හිතන නම් ආයසරයක් මේක විචිරෙනවා. මේ වගේ විචිරෙමින් එක අවිශ්ෙමින් යන ගමනක් තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් කිසිම කරදරයක් නැතුව බීමැස්සියෝ ඔක්කොම පොඩි එකතු වෙලා ඉන්නවනම් ඒක වැස්ස වෙලා. වැඩ කරන වෙලාවක් නෙමෙයි. අවබෝධය වෙලා විමස විශ්ලයි. නමුත් ඒ වෙලාව තමයි මීපැණි එකතු වෙන්නේ. විශ්ලයි ඉන්න වෙලාව තමයි මීපැණි එකතු කරන්නේ. ඒකට වදේ දිහා බලනකොට විමස නැහැ. ඉතින් අපි ගොත් අයියා හත් දෙයියේ නේ මේ පොති මේ මැති පොතියේ නෑ අයියෝ කියලා අඬ හසුනට වැඩක් නෑ මේ මැසෝ ඉන්නේ මේ මැති එකතු කරන්නේ. වැස්ස වෙලාවට උන් එකතු වෙනවා. නමුත් ඒ වෙලාවට වැඩ කරන වෙලාවක් නෑ. ඌ ෂෝට් ලිව් දාන වෙලාව. එනිසා ඇකිලිලා ඉන්න වෙලාව නෙමෙයි වැඩේ යන්නේ. ඒක නැතුව බෑ ඒක අවශ්‍යයි. විවේක වෙන්න නමුත් වැඩේ යන්නේ අවිශ්චිච්ච වෙලා. ඔය කියන විදිහට සතිය තියෙනවා නම් දෙගුණයක් හොඳයි. කල්තේ සම්ප්‍රදායස භාවනාවට ආධුනිකයෙක් වෙන මාහට කරුණාවෙන් මේ පැහැදිලි කරන්න. භාවනාව පටන් ගන්නා සෑම වේලාවකදීම මුතුමන පිළිවෙලටම වර්ධනා කර පටන් ගත යුතුද? ආනාපාන සතියේ විදර්ශනාවට පිළිවෙලක් තිබේද? නැතහොත් ආනාපාන පිළිකුල් මෛත්‍රී සබ්බකාය ආදි වශයෙන් මේක සඳහන් ලේසිම වැඩේ තමයි මෙහි තියෙනවා සංවිධානකය සංවිධානය හරහා අති මූලික උපදේශපත්ති කරුණාකලේක අහලා තේරෙනවාද කියලා බලන්න මේ අහලා පහලා කියනවා ඒකට දාගන්න නැතුව මේ මොනසි උපදේශපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා බලන්න එබැවින් ඒක තේරෙන්නේ නැත්නම් ඒක සුද්ධ කරගන්න එහෙම නැත්නම් ඒ ඔක්කොම පටලවා ගන්න කියොත් අරක හොඳ නැත්නම් මේක නරකද කියලා මට පේන්නේ අර මූලික උපදේශ පන්තියට තැකීමක් කරලා අහලා නැහැ ක්‍රියාවත් කරලා නැහැ ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි ඒ නිසා මූලික උපදේශ පන්තියට ගරු කරන්න ගරු කරලා වැරදෙන හරිය කියන්න බෑ නැත්නම් අර කෙරුවොත් මතකද මේක නේද කැප්ටන් කියලා ඒක ඇහුවා වෙන්නේ අපේ සාකච්ඡාව නම කියන්නේ අපි තේමාවක් දීලා තියෙන අපි තේමාවට අනුව යම් කියන එකයි මගේ සාදරයෙන් ඉල්ලීම නිසා කරුණාකරලා මූලික උපදේශ පත්‍රයෙන් නැවත අවුම් කරලා. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ උපදේශ පිළිගන්න ඉන්නේ. ඒකමයි. උපදේශ පන්ති තියෙනවා. ඒක මේ ළඟදී අච්චු ගහලා තියෙනවා පොත. ඊට පස්සේ අතටම ප්‍රශ්න සාකච්ඡාවලදී සක්මන් ගැන විස්තර වෙනවා. ඒ මුල්ම කොටස මම දන්නේ මට අවධාරණය කරන්න වචන නැහැ සක්මන් භාවනා කියන වටනක. මුළු භාවනා ජීවිතේ කොඳුරට පෙළ වෙලා කෙලින් කරලා දෙන්නේ සක්මන් භාවනාව නිසා වටිනා ප්‍රශ්නේ. නමුත් මං කරැවීමක් නෙවෙයි කරන්නේ මූලික උපදේශපන්තිය මොකක්ද දෙන්නේ. වෙන කොහක සක්මන් භාවනා කතා වෙන පොත්පත් ඇත්තෙත් නෑ ලංකාවේ. කලාතුරකින් තියෙන නිසා මේ මූලික උපදේශපන්තිය නැවත නැවත අහන්න. අහලා අන්තන අපි මේ යන ක්‍රමයට අපිට සක්මන ගැන දාන්න ඉස්සලා විනාඩි 30කින් 40කින් අපි නතර කරනවා පැටිය. ඒ නිසා ඒ පොත හෝ එතම් ඒ බණපතිය ඉඳගෙන එහිමෙන් ඒ අඩුපාඩු සම්පාදනය කරන ඒ කාන්තෙම තව ඉගෙන ගන්න කරුණු තියෙනවා මේ මුල්පතිය. ගරු සාදුනාංශේ මේ අසාම දැනගත යුතු දෙයක් නිසායි සංගේ. පියා මව දෙදෙනා මරණය මරණය ඔගෑනු කියලා පියා අවිද්‍යාවයි මව තණ්හාවයි එකතු වෙන නිසා දරුවෙකු ඇතිවීම සිදුවන නිසා එවිට ලෝකයක් නැති වෙනවා නේද? ඉපදෙන්න නැති කෙනෙකුට අපටත් පැවිදි ඔබටත් එය එසේම නොවේද? මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. සරණයි. මේක වඩා වැඩිමක් ඇති කරගන්නේ නැතිව සියල්ල අතහැරියත් මරණය සිදුවන තැනදී වායුව පිට වෙන විට කිරීම සිදු වෙනවා කියන නිසා මේ විස්තරයක් හරියට නොදැනී ඒවන් සරණයි. ඇත්තටම ඉතින් අපි විහාවසයෙන් අවිද්‍යාව ඕනෙම නම් කායවත් විරුද්ධත් කරන්නේ අන්නවසෙන් අම්මා ඕනෙම නම් ප්‍රශ්නයක් නැහැ කවුද ඒක කවුරුට කාටද නඩු දාලා තියෙනවද එහෙම අවිද්‍යාව තියාගත්ත වැරදි තණ්හාව තියාගත්ත වැරදි කියන්නේ ප්‍රශ්නයක් නැහැ උදැන්සේ විකල්පයක් දෙනවා අවිද්‍යාව කියන්නේ පියා, තණ්හා කියන්නේ මව. ওই දෙන්න බලන්න නැතුව නිවන් දකින්න බෑ. දැන් මේ උපමා උපමේ දෙකටව ගලප ගන්න බැරුව පටලවාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ උපමාවක් කියනකොට ගන්නෑ. දැන් කියන්නේ අම්මයි තාත්තයි මැරුවොත් එimhe දරුවෝ හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ ලෝකෙට ජාතියක් හෝ වෙන්නේ නැහැ. බරපතල ප්‍රශ්නයක්. මේ භාවනා කරන මනුස්සයගෙන තමන්ගේ කය දිහා බලපන් දැන් මෙතන හිටපන් කියලා. දැන් කොහෙදෝ කතාවක් දිගේ ගිහිල්ලා ඒ නිසා ඒ කියන පසුබිමට සාපේක්ෂව කාරණා තේරුම් ගන්න යම් කෙනෙකුට අවිද්‍යාව අවශ්‍ය නම් එයාගේ අයිතිවාසිකම නැති කරන්න කවුරුවක්වත් නැහැ. ඕන කෙනෙකුට කැත කැත අවිද්‍යාව තියාගෙන පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ තණ්හාවත් වැක්කිරෙන්න තියාගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඒ ජීව ප්‍රශ්නයක් නැහැ. ඒව නැති කෙනා දැන් මට අවිද්‍යාව ඕනෙත් නැහැ, තණ්හාව ඕනේ නැගෙන ඒ දෙන්න ගැටෙන්න ඕනක මොකොත් නැහැ. ඕනම කෙනෙකුට හැංගීමක් කරනවා මට අවිද්‍යාවත් එක්ක කරන දෙයක් නැහැ. මට තණ්හාවත් එක්ක කරන දෙයක් නැහැ කියලා ඔයාට ප්‍රකාශ කරලා යන්න ගමනකුත් තියෙනවා. ඉතින් බුදුම ස්වාමීන් වහන්සේ කියනවා ලොකු රටවල් වල ආරවල් තියෙනවා එක දිශාවට යන ට්‍රැක් 6ක් 7ක් තියෙනවා. මේ ට්‍රැක් එකේ තමයි යනවනම් අල්ලුම එකට කහපන්න සමහර කොයි ස්පීඩ් එකේ ගිය ප්‍රශ්නයක් නැහැ. අල්ලුම ට්‍රැක් එක යන ඇයට හප්පන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. තමන් යන ට්‍රැක් එක යන්නේ එච්චරයි. ඔක්කොම යන්නේ මේ පැත්තට. එනිසා අම්මා තාත්තා ඕන නිසා ඔය ඒකත් ජයදෙනි මංගල. අම්මා තාත්තා එපා. ආ ඒකත් ජයදෙනි මංගල ප්‍රශ්නයක් නෑ. ඒක අනිවාර්යයෙන්ම ගැටිය යුතු නෑ. මට දන්නම් දන්නේ. මට තේරෙන විදිහට ඒක ගැටිය යුතු නෑ. අද සෙන්ටිමීටර් ප්‍රශ්න කවරේෂන් chance. දැන් අපි අරගෙන තිනවා විනාඩි දැන් පැයක විතර කාලයක් කරා. පැයකට විනාඩි විනාඩි 50 විතර කාලයක් කරන් තියෙනවා. ඒ නිසා මම හිතන පොඩි ආවුරක් ඕනෙලා තියෙන මේක ඉවර කරන්න මටත් ඕනලා තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරන පොඩි ස්වාමීන් වහන්සේට මධ්‍යස්ථානයේ වෙනුවෙන් මේ මේකේ නිමාව සටහන් කරනවා.